ඉතින් අද දවසේත් ඇත්තටම අපි අපේ සේනාසනේ නෙවෙයි බහැර තැනක සිටින නිසා ටිකක් අපි අවට තියෙන පහසුකම් ටිකක් අඩුයි. ඉතින් ඒ තත්ත්වයක් මත ඒ නිසා අපි මේ වැඩසටහන පැටිගත කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නිසා අපි වැඩසටහන සමග සහ සම්බන්ධ නැහැ මිස්ටර් දිනාටම අපි ඒ පිළිබඳව මෛත්‍රියෙන් ඒක උපේක්ෂා සහගත වෙන්න කියන මතක් කිරීමත් සමගින් විශේෂයෙන්ම මම මේ දිනවල මේ විශේෂ සමුළුවකට අපි සහභාගී වෙන අතරතුර තමයි මේ සඳහා මේ කාල වේලාවක් සහ සම්බන්ධ කරගත්තේ. ඉතින් ඒ නිසා අපි කොහොම නමුත් වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් අද දවසේ වැඩසටහනට අපිට ඒ නිසා PowerPoint presentation එකක් හදන්නත් අවස්ථාවක් අවකාශයක් ලැබෙන්නේ නැහැ විවේකයක්. නමුත් අපි ඒ නිසා ග්‍රන්ථය අපි අරගෙන ඒ ග්‍රන්ථය බෙදාගෙන ඒ ඔස්සේ අපි මේ වැඩසටහන සිදු කරගෙන යමු කියලා මතක් කරමින් හැම සියලු දෙනාටම ආරාධනය කරන්නේ විශේෂ දිමාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන මේ අමත පදන් වැඩසටහන සමග එකතු වෙලා විශේෂ දිමාර්ගයේ ඉගෙන ගන්න පරිශීලනය කරන්න යෙදෙන්න කියන මතක් කිරීම අපි සිදු කරමින් නිවන් මාර්ගය භාග්‍යතුන් වහන්සේ ත්‍රිපිටකේ පුරාවටම නොයෙක් නොයෙක් තැන්වල නොයෙක් නොයෙක් ආකාරයෙන් දේශනා කරලා තියෙන නිවන් මාර්ගයේ පැහැදිලි කිරීම සියල්ල එකට එකතු කරමින් බදන්තාචාර්ය බුදුගෝස මහා ස්තවර පාදයන් වහන්සේ විසින් අපට රචනා කරලා දීලා තියෙන ශුති මාර්ග ග්‍රන්ථය තමයි අපි මේ පරිශීලනය කරන්නේ. අපට භාවනා මාර්ගයක් පැහැදිලි කරගන්න භාවනා මාර්ගයක් විස්තර විවරණය කරගන්න තියෙන ප්‍රධානතම තේරවාදී මූලාශ්‍රය තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. දැන් අපි ඇත්තටම සමහර වෙලාවට අපේ රටේ ලංකාවේ මිනිස්සු විසුද්ධි මාර්ගය පිළිබඳව තියෙන අවබෝධය දැනුම සමහර වෙලාවට ටිකක් අඩුයි කියලා හිතනවා. අපි මේ විදේශ රටවල විශේෂයෙන් අපේ ආසියාතික රටවල බුරුමය, තායිලන්තේ, කාම්බෝජි වගේ රටවල අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාත් සමග කතා කරනකොට උන්වහන්සේලා විසුද්ධි මාර්ගයට දක්වන කැමැත්ත විසුද්ධි මාර්ගයට දෙන තැන අතිශය ප්‍රශංසනීයයි. උන්වහන්සේලා නිරන්තරයෙන්ම භාවනා මාර්ගය පිළිබඳව සාකච්ඡා කරනවා. ඒක අනිවාර්ය විසුද්ධි මාර්ගයත් එක තමයි කතා බහ කරන්නේ. ඒ නිසා අපි බෞද්ධයන් විදිහට එක්තරා විදිහකට අපි ලාංකික ලංකාවේ රචනා වෙච්ච ග්‍රන්ථයක් වශයෙන් විශුද්ධි මාර්ගය හඳුනන අඩුයිද කියලා හිතෙනවා. ඒ පෙරේ සමග අපි කරන කතා බහේදී අපිට පිළිවෙන දේවල් අනුව. ඉතින් ඒ නිසා අපේ අපිට අදහස වෙන්නේ මේ විශුද්ධි මාර්ගය මීට වඩා අපේ පිරිස අතරේ ප්‍රචලිත වෙන්න මෙහි භවනා මාර්ගය මීට වඩා ප්‍රචලිත කෙරෙන්න මෙහි අඩංගු ධර්ම කරුණු මීට වඩා පිරිස අතර බෙදා ගන්න තමයි අපිත් බලාපොරොත්තුව මේ වැඩසටහන මුල පටන් අපි කරගෙන ආපු ආකාරයට YouTube නාලිකාව ඔස්සේ හරි බලලා ඒ වැඩසටහන් සමග එකතු වුණොත් මම හිතන්නේ විශාල දැනුම් සම්භාරයක් ධර්ම දැනුමක් ඒ වගේම විශාල අවබෝධයක් භවනා මාර්ගය පිළිබඳව දැනුමක් එකතු කරගන්න අවකාශ ලැබෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙන්නේ. ඉතින් අපි ගිය සතියේ සාකච්ඡා කරමින් ඇවිල්ලා නතර වුණේ අපි චතුපාරිශුද්ධ ශීලය අවසන් වෙනකන් අපි කතා කරන් තියදුනා. ඊට අනතුරුව අපිට විශේෂ මාර්ගයේ එන්නේ මේ ප්‍රකීර්ණක දේශනාවක් චතුපාරිශුද්ධ ශීලය සම්පාදනය කරගෙන කොහොමද කියන කාරණේ. එනම් අපි අද චක්ක සංගායනාවේ එන විශේෂ මාර්ග ග්‍රන්ථය ඇසුරෙන් තමයි අද දවසේ අපි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඒ කොටස තමයි ඔබත් සමග බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව චත්ත සංගායනා විශේෂ මාර්ගයේ අපිට මේක දක්වන්නේ චතුපාරිශුද්ධ සීල සම්පාදන විදි කියලා. ඉතින් ඒක අපේ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ මට මතක විදිහට තියෙන ශීලයේ පිළිබඳ ප්‍රකීර්ණක කතාව කියලා. ඒ නිසා අපි ඒක ශීල ප්‍රකීර්ණක කතා කියලා හඳුන්වනවා. එතකොට මෙතනදී ඇත්තටම කතා කරන්නේ මේ චතුපාරිශුද්ධ ශීලයක් දැන් අපි සාකච්ඡා කරා. අපි ශීලයේ පතිත්තහය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ වික්ඛු සෝයිමං විජිතේ ජතං කියපු මේ ගාතහව පැහැදිලි කරගෙන එනකොට ඒ ගාතහවේ තියෙන නිවන් මාර්ගය පැහැදිලි කර ගැනීම සඳහා අපි කතා කරා ශීලේ පතිත්තහය කියලා කිව්වහම එතනදී මේ සිව් පිරිසුදු සීලයෙන් පිළිපලා කියන කාරණය. එනම් සිව් පිරිසුදු සීලයක් පිළිබඳව අපි සාකච්ඡා කරගන්න ඕනේ කියලා කතා කරලා සිව් පිරිසුදු සීලේ මුල පටන් පැහැදිලි කරගෙන ආවා. දැන් ඊළඟට අපිට ඊළඟට ධර්ම කරුණක් වශයෙන් ඊළඟ මේ සීලයට කොහොමද අපි යෙදෙන්නේ කියන කරුණ සාකච්ඡා කරනකොට මේ සීලය සම්පාදනය කරගෙන අපි කොයි විදිහටද කියන එක මේ විස්තර වශයෙන් කතා කරන්න අවශ්‍ය වෙනවා. ඒකයි අපිට බුදුබ ස්වාමීන් වහන්සේ ඊට අනතුරුව මේ සීල ප්‍රකීර්ණ කතාවකින් මේ සීල සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් අපිට දීර්ඝ වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අපිට දේශනාව ආරම්භ වෙන්නේ ඒව මේ තස්මින් චතුත්විදේ සීලේ සද්ධාය පාතිමොක්ඛ සංවරෝ සම්පාදේ තබ්බෝ සද්ධා සාධනෝ හිසෝ සාවත් විෂයාදී තත්තා සික්ඛාපද පඤ්ඤත්තිය එතකොට බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරනවා ඒව මේ තස්සින් චතුද්විතේ සීලය මේකේ සඳහන් කරපු සිව්වදෑරුම් සීලය අතරින් ශ්‍රද්ධාය ප්‍රාතිමොක්ඛ සංවරෝ සම්පාදේ තබ්බු ප්‍රාතිමොක්ඛ සංවර සීලය ශ්‍රද්ධාවෙන් යුතුව සම්පාදනය කරගත යුතුයි කියලා කියනවා ශ්‍රද්ධා සාධනෝ හිසෝ ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක ශ්‍රද්ධාවෙන් තමයි සම්පාදනය කෙරෙන්නේ කියලා කියනවා. ඒකට හේතුව තමයි ශාවක විෂයාතීතත්තා ශික්ෂාපද පඤ්ඤත්තිය. මේ ශික්ෂාපද පැනවීම කියලා කියන කාරණය ශ්‍රාවකයන්ගේ විෂය ඉක්මවපු දෙයක් කියලා කියනවා. දැන් අපි සීලේ කොටස් හතර ගත්තහම මේ ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය කියන මේ කරුණු තම තමන් තුල තමයි ගොඩනගා ගන්න තමන්ගේ යෙදීම අනුව තමයි මේ සීලේ සම්පාදනය අපිට තියෙන්නේ. හැබැයි අපිට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ආවහම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන එක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ තමයි අපිට කියලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි මෙන්න මේවයි සිල්පද මේ මේ සිල්පද මේ විදිහට රකින්න ඕනේ කියලා අපිට කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විෂයක් වශයෙන් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපිට යෙදෙන නිසා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පාදනය කර ගැනීම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව පිණිසෝ කරන්න ඕන දෙයක්. එහෙම නැත්නම් අපිට ශ්‍රද්ධාව නොමැති පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ ශිල්පද බුදුරජාණන් මෙහෙම පෙන්වුවේ මේව වර්තමානට අදාළ නැහැනේ ඇයි අද අපි මේව රකින්නේ කියලා කාටවත් හිතෙන්න බැරි කමක් නැහැ ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන් තමයි ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන එක සම්පාදනය කරගන්න ඕනේ. ඒ පිළිබඳව විෂද මාර්ග මහා ටීකාව දක්වනවා නනුච විරිය සති පඤ්ඤා හිති විනා පාතිම සංවර සංවර නොසිද්ධති इति. එතකොට ප්‍රශ්නයක් අහනවා. වීරිය, සතිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් නැතුව ප්‍රාතිමෝක්ෂ සංවර සම්පාද ප්‍රාතිමෝක්ෂ සීලයක් සම්පාදනය කරගන්න පුළුවන්ද? බෑ නේද කියලා ප්‍රශ්නයක් අහනවා. ඇත්ත. දැන් වීරියක් නැතුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් සම්පාදනය කරන්න බෑ. සිහියක් නැතුව සතියක් නැතුව ප්‍රාතිමොක්ඛ සංවර සීලය සම්පාදනය කරන්න බෑ. ප්‍රඥාව නොමැතිව ප්‍රාතිමොක්ඛ සංවර සීලය සම්පාදනය කරන්න බෑ. එනිසා විශේෂ මාර්ග මහා ටීකාව රචනා කරන ධම්මපාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේ වීර්ය සති ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් නැතිව ප්‍රාතිමොක්ඛ සංවර සීලයක් සම්පාදනය කරගන්න බෑ නේද? කියලා උත්තරයක් දෙනවා සත්‍යන්න සිද්ධිති. එහෙම 10 තමයි සිදුවෙන්නේ නෑ තමයි. සද්ධාය පන විශේෂ හේතු භවන් සඳහා ඒවම් වුත්තිතස්සෙන්තෝ ආහසාවක විෂයාදීතා සික්ඛාපද පඤ්ඤක්තිය. හැබැයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පාදනය කර ගැනීම කටයුත්තට ශ්‍රද්ධාව කියන එක විශේෂයි. අනික් ඒවාට වඩා වීරියට සතියට ප්‍රඥාවට වඩා ශ්‍රද්ධාව කියන එක විශේෂයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පාදනය කරගන්න. අන්න ඒ නිසා තමයි අපිට මේ ශා วก විෂයාදීතා සික්ඛාපද පඤ්ඤක්තිය කියලා කාරණේ කියන්නේ. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ශික්ෂාපද පැනවීම කියලා කියන එක ශ්‍රාවකයන්ගේ વિશે ඉක්මවපු දෙයක්. ශ්‍රාවකයන්ට ඒක සම්බන්ධයෙන් කරන්න දෙයක් නැහැ. අපිට කියන්න බෑ ඇයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදෙ පැනවුවේ? ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම ශික්ෂාපදෙ පැනවුවේ නැත්තේ කියලා අපිට කවදාකවත් ප්‍රශ්නයක් අහන්න බුදු සාසනේ ඉතිරියක් ලැබෙන්නේ නැහැ. හේතුව තමයි ශික්ෂාපද පැනවීම සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ සතු දෙයක්. මේ නිසා ශ්‍රාවකයන් අපිට ත්‍රිපිටකයේ සමහර තැන්වල මොනගැනද විශේෂයෙන් විනය පිටකයේ සමහර ස්වාමීන් වහන්සේලා කියපු ප්‍රකාශන අපිට හම්බෙනවා. අපි අපඤ්ඤත්තං න පඤ්ඤාපේන පඤ්ඤත්තං න සමච්චින්දිස්සං. අපි කවදාකවත් බුදුරජාණන් වහන්සේ පනවපු නැති ශිල්පදයක් පනවන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පනවපු ශිල්පදයක් අපි කවදාකවත් කඩන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා අපි ඇත්තටම ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා කියන එක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ සතු දෙයක්. බුදුරජාණන් වහන්සේගෙන් පැනවීම ඒක අපිට කිසිම කෙනෙකුට වෙනස් කරන්න එහෙමත් නැත්නම් ඒක ඉවත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම විශේෂ මාර්ග මහටීකාව තවදුරටත් කියනවා ගරුක ලහුපාදි බේදී ඕතින්නේවත් තුස්මින් තස්ස තස්ස අපරාධ සනුරූපං සික්ඛාපද පඤ්ඤාපරණාව සහවකානං විසියෝ ගරුක ලහුක ආදී යම් යම් වස්තුවක් යම් කිසි වික්ෂුන් වහන්සේලාගේ වැරදක් වරදක් වේතික්‍රමණයක් යෙදිච්ච අවස්ථාවක ඊට අදාළව ඊට අනුරූපව ගැළපෙන ශික්ෂාපදයක් පනවනවා කියලා කියන එක ශ්‍රාවකයන්ට විශේෂ වෙන්නේ නැහැ. බුද්ධහනම් ඒ විශේෂ එක බුදුරජාණන් වහන්සේටම තමයි විශේෂ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේලා හැරෙන්න වෙන කාටවත් කියන්න බෑ. මෙතනදී මේ මේ විදිහටයි ශික්ෂාපදේ පනවන්න ඕනේ. මේ විදිහටයි පනව මේ විදිහට පනව බෑ කියලා කෙනෙකුට කියන්න හැකියාවක් නැති නෑ. අන්න ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේටමයි විශේෂ වෙන්නේ. ශික්ෂාපද පඤ්ඤාපනන්තාව තිට්ඨතු අපිට කියනවා ශික්ෂාපද ගැන වීම කියන එක පැත්තකින් තියන්නකෝ. තස්ස කාලෝපිනාම ශාවකාණං අවිසියෝ බුද්ධහනං අවිසියෝ. ඒ ශික්ෂාපද පැනවීමේ කාලය කියලා කියන එකත් බුදුරජාණන් වහන්සේටමයි විශේෂ වෙන්නේ. මේ ශික්ෂාපද පැනවීමේ කාලය කියන එකවත් අපිට ශ්‍රාවකයන්ට විශේෂ වෙන්නේ නැහැ. ඒක අපිට බොහෝම පැහැදිලි වෙන සිදුවීමක් තමයි ඒකයි කියන්නේ දස්සෙන්තෝ සික්ඛාපද පඤ්ඤප්ති ආචන පටික්කේපෝ චෙත්ත නිදස්සනන්තියහ. ඒතර මේ මේ කාරණයට අනතුරුව මේ ශාවකා ශාවක විෂයාතිත්තා සික්ඛාපද පඤ්ඤප්තිය කියන කාරණේ කියලා ඊට අනතුරුව අපට බුදුගොස් ස්වාමීන් වහන්සේ දක්වන වාක්‍යය තමයි සික්ඛාපද පඤ්ඤප්ති ආචන පටික්කේපෝ චෙත්ත නිදස්සනන්තියහ. මේ කාරණයට ශික්ෂාපද පැනවීම ශ්‍රාවකයන්ට අවිෂයයි කියලා කියන කාරණේ නිදර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම ශික්ෂාපද පැනවීමට කරපු යාචනය ප්‍රතික්ෂේප කරපු අවස්ථාව. ඒක නිදර්ශනයක් වශයෙන් දක්වනවා. ඉතින් ඒ නිසා අපිට කියන්නේ අනේ ඒ කාරණේ තුලින් අපිට හෙළි වෙනවා ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවීම කියන එක විශේෂ නැහැ කියන කාරණේ. ඉතින් විනය පිටකේ වේරංජා කාණ්ඩය අපිට මොන කියනවා විනය පිටකේ වේරංජා කාණ්ඩේ සාරිපුත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවය පිණිස සම්බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් පැවැත්වීම පිණිස ශික්ෂාපද පනවන්න කියන ඉල්ලීමක් කරනවා බුදුරජාණන් මේ වෙලාවේදී ආගමේ හිතවන් සාරිපුත් ආගමේ හිතවන් සාරිපුත් තථාගතෝ තත්ත ගාලං ඥානසති සාරිපුත් එන බව මතක් ඉන්න බලාගෙන නව මොහොතක් ඉන්න තථාගතයන් වහන්සේම දන්නා ශාසන ශික්ෂාපද පනවන කාලේ ඒ නිසා තථාගතයන් වහන්සේම ඒක දන්නේ කියලා මේ සාරිපුත මහරහතන් වහන්සේගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මේ තුලින් අපිට හෙළිවෙන දේ තියෙනවා. ඒ තමයි ශික්ෂාපද පැනවීම කියන එක විතරක් නෙමෙයි ශික්ෂාපද පනවන කාලය කියන එක මොකද්ද කියන එක පවා ශ්‍රාවකයන්ට විශේෂ වෙන්නේ නැහැ. ඒකත් බුදුරජාණන් වහන්සේටමයි විශේෂ වෙන්නේ කියන කාරණය. තස්මා යතහ පඤ්ඤප්පං සික්ඛාපදං අනවශේෂං සද්ධාය සමාදිත්වා ජීවිතේති අපේක්ඛා කරුම් තේන සාධුකං සම්පාදිතවතං ඊට පස්සේ අපිට දක්වනවා තස්මා ඒ නිසා යතහ පඤ්ඤප්පං සික්ඛාපදං පනවපු ශික්ෂාපදය අනවශේෂං ඉතිරියක් නැතිවම සද්ධාය සමාදිත්වා ශ්‍රද්ධාවෙන් යුතුව සමාදන් වෙලා ජීවිතේති අපේක්ඛා කරුම් තේන සාධුකං සම්පාදිතවතං ජීවිතේ පවා අපේක්ෂාවක් නොමැතිව අපේක්ෂාව අතහැරලා මනාව මේ සීලය කියන එක ප්‍රාථමික සංග්‍රහ සීලය කියන එක සම්පාදනය කරගන්න කියලා කියනවා. වුත්තම්පි හේතං කියලා අපිට ඒ පිළිබඳව ධාතහ රත්නයක් අපිට දක්වනවා විසුද්ධි මාර්ගය. මේ අපි නොබට නොබත් සංග බෙදාගෙන තියෙන මේ ලේඛනයේ අපි කළු පාටින් දක්වලා තියෙන අතරම විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයේ අදාළ පාඩය. ඒ අතරින් මේ නිල් පාටින් අපි දක්වන්නේ විශේෂිතමාක මහා ටීකාවේ ඊට අදාළව සඳහන් කරන කරුණු. එනිසා මේ කරුණු පිළිබඳ අවධානය තියාගත්තොත් වඩා පැහැදිලි වෙයි. එනිසා ඒකත් දැනගන්න කියන කාරණයක් මතක් කරනවා. යම් හේකින් විශේෂ මාර්ග ග්‍රන්ථයේ තමන් අතේ තියෙනවා නම් ඒ ග්‍රන්ථය අතේ තියෙනකොට ඒ ග්‍රන්ථයේ තියෙන කොටස තමයි අපි මේ කළු පාට කරෙන් දක්වලා තියෙන්නේ. ගොත්තම් පිහිටන් කියලා බුදු බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට දාතහරත්නයක් දක්වනවා. මේ ගාථා රත්නයෙන් කියන්නේ අපි මනවින් සීලය ආරක්ෂා කරගන්න කියන කාරණය. තිකේව අන්දං චමරීව වාලදින් පියංග පුත්තං නයනංග ඒකකං තතේව සීලං අනුරක්කමානකා සුපේසලාහූත සදා සගාරවා කිකීව අන්දම් චමරීව බාලදින් කිකී කියලා කියන්නේ කිරල් දෙන්න කිරල් දෙන කිරලිය කියලා කියන්නේ කිරලා කියන සත්වය ඔය වියලි කලාපේ වැව් පිටිවල එහෙම ලැබෙන සත්වයේ කුරුල්ලේ ඒ කුරුල්ලගේ දහන සතර තමයි මේ කිකී කියලා කියන්නේ කිකීව අන්දම් කිරල් දෙන තමන්ගේ බිත්තරේ කිරල බිත්තරේ කියන එක කිරල බිජුවට කියන එක බොහෝම ආරක්ෂා කරන බොහොම තමන්ගේ ජීවිතේ පවා පරදුවර තියලා ආරක්ෂා කරනවා. ඒ වගේම චමරීව වාලදින් චමරි කියලා කියන්නේ සෙමර මුවාට සෙමර මුවා තමන්ගේ වාලදිය එහෙම නැත්නම් වල්බය ආරක්ෂා කරනවා කියලා කියන බොහොම තමන්ගේ ජීවිතේ පවා පරදුවල තියලා තමන්ගේ වල්ගය ආරක්ෂා කරනවා කියලා කියනවා. පියම්ම පුත්තං ඒකකං ඒ ඒකකං කියන පදය පියම්ම පුත්තං කියන තැනට නයනං කියන තැනට දෙතෙන්ටම අරගන්න ඕනේ. ඒ යන පියම්ම පුත්තං ඒකකං එක පුතෙක් ඉන්න මවක් එක පුතෙක් ඉන්න මවක් Tamanට ප්‍රිය වූ එක පුතෙක් ඉන්න මවක් යම් විදිහක Tamanගේ පුතාව රකින්නවද අන්න ඒ වගේ. මයනම් වේකකම්. ඒක ඇහැක් කියන පුද්ගලයෙක් තමන්ගේ ඇහැ යම් විදිහකට රකින්නවද? අන්න ඒ වගේ. ඒක කියන්නේ යතාහි ඒක පුත්තුකෝ කුටුම්බිකෝ තම ඒක පුත්තම්. ඒක පුතෙක් ඉන්න කුටුම්බිකයෙක් යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ එක් පුතාව කොයි විදිහට රකින්නවද? ඒක නයන ඒක ණය නෝචතන් ඒක ණයන් සුට්ටුතරන් රක්කදේ. තමන්ගේ එක හැක් නම් තියෙන්නේ. ඇස් දෙකම නැහැ දැන් එක හැයි තියෙන්නේ. එහෙමනම් ඒ එක හැක් තියෙන පුද්ගලයා තමන්ගේ එක හැ කොච්චර ආදරයෙන් ඒක රැක ගන්නවද කොච්චර ඒ පිළිබඳ ආරක්ෂාවක් සම්පාදනය කරලා රැක ගන්නවද තතේම ශීලං අනුරක්කමානකා ආන් ඒ වාගේ සීල් රකින්නයි කියලා කියනවා කොහොමද කිරල් දෙනක් තමන්ගේ විජුවට රකින්න කොයිතරම් මහන්සි වෙනවද ඒ වාගේ එතනින් එහාට සෙමර සෙමර මුවෙක් තමන්ගේ වල්ගේ රකින්න කොයිතරම් මහන්සි වෙනවද ඒ වගේම Tamanට එක පුතෙක් ඉන්න පුද්ගලයෙක් Tamanගේ එක පුතා රකින්න කොච්චර මහන්සි වෙනවද? ඒ වගේම එක ඇහැක් තියෙන කෙනෙක් Tamanගේ එක ඇහැ රැකගන්න කොයිතරම් මහන්සි වෙනවද? මෙන්න මේ වාගේ Tamanගේ සීලය රකින්න කියනවා. එහෙම සීලය රකිමින් සුපේශලා හෝත සදා සදාරව හැමදාම සුපේශලව හැමදාම සීලයට ගෞරව සහිතව වාසය කරන්න කියලා අපිට මේ ගාථා රත්නයකින් අපිට දක්වනවා. ඒ වගේම ඊට අමතරව අපිට තවත් කරුණු කිහිපයක් දක්වන බුදු ස්වාමීන් වහන්සේ අපිට පෙළ දේශනාව තුළින් කරුණු කිහිපයක් නිදර්ශන කරලා දක්වනවා. අපරම්පිවුත්තං අනිකුත් කාරණේකුත් මෙන්න මෙහෙම කියලා තිනවලු කොහොමද? ඒව මේව කෝපහාරාද යම්මයා ශාවකානම් සික්ඛාපදම් පඤ්ඤත්තං තං මම ජීවිත ශාවකා ජීවිත ජීවිත හේතු කිනාතික්කමන්ති අංගුත්තර නිකායේ පහාරාද සූත්‍රය බුදුරජාණන් මේ විදිහට දේශනා කරන ඒ වගේම විනය පිටකයේ චුලෝක පාළියේ පාතිමොක්ඛ තපන ඛණ්ඩකේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දක්වනවා පහරාද කියන අසුරේන්ද්‍රයාට භාග්‍යතුන් වහන්සේ කරන දේශනාවක් පහරාද අසුරේන්ද්‍රයාට කියන අසුරය බුදුරජාණන් වහන්සේ මුලින්ම පහරාද අසුරේන්ද්‍රයාගෙන් අහනවා මේ අසුරය අසුරයන් මේ මහා සමුද්‍රය ඇල්ම කරගෙන මහා සමුද්‍රය ඇසුරු කරගෙන ඊට ඇලිලා ඉන්න හේතු මොනවද කියලා ඉතින් පහාරාද අසුරේන්ද්‍ර මේ වෙලාවේදී දේශනා කරන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්යමත් කරුණු කීපයක් තියෙනවා. මේ ආශ්චර්යමත් කරුණු කීපය නිසා මේ මහා සමුද්‍රයේට ඇලිලා වාසය කරන මහා සමුද්‍රයේට ඇලිලා අසුරයෝ ඉන්නවා එකට සිත් අලව වාසය කරනවා කියලා. ඒ වගේම පහාරාද අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ මේ ශාසනයට ඇලිලා වාසය කරන්න මොනවද හේතු? බුදුරජාණන්ස් කියනවා මේ ශාසනයේ තියෙන ආශ්චර්ය කරුණු කීපය. ඒ ආශ්චර්ය කරුණු කීපයේ අතරේ එකක් තමයි බුදුරජාණන්ස් දේශනා කරන්නේ. පහාරාද අසුරේන්ද්‍රයා මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය ධර්මයක් දේශනා කරන මේ මහා සමුද්‍රය කියන එක කවදාකවත් මේ වෙරළ ඉක්මවල යන්නේ කියලා කියනවා. දැන් අපි මහා සමුද්‍රයේ වෙරළ තියෙන්නේ කොතනද? ඒ තියෙන වෙරළ එතනින් එහාට ඉක්මල යන්නේ නැහැ කවදාකවත්. ඒ වෙරළ ඉක්ම දැම එතකොට සමහර ලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර අතීතයේ අර සුනාමි ව්‍යසනයන් වගේ දෙයක් ආවම එhmenan වෙරළ ඉක්මලා ගියාද කියලා නෑ ඒක නෙවෙයි මේ කියන්නේ ඊට එහා ඒ සුනාමි ඇවිල්ලා ගියා ආපහු මහා සමුද්‍රයේ හිටපදනම නතර වුණා මෙන්න මේ වාගේ මේ මහා සමුද්‍රය කියන එක වෙරළෙන් නතර වෙන එකක් වෙරළෙන් නතර වෙන එකක් වාගේ තමයි මේ ශාසනයේ ඉන්න ශික්ෂාපද ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ කියලා කියන්නේ ශික්ෂාපද කියලා කියන දේවල් තමන්ගේ වෙරළ වාගේ තියාගෙන ඉන්න සීමාවක් විදිහට තියාගෙන ඉන්නයි. ඒ නිසා කියනවා හරියට රැල්ල ඇවිල්ලා රැල්ල කවදාකවත් වෙරළ ඉක්මගර යන්නේ නැහැ තමයි මගේ මේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයොත් කවදාකවත් මම පන ශික්ෂාපදයක් ඉතින් හරියක්ම වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අතට එතනදිත් අපට හෙළි වෙන්නේ මේ ශ්‍රද්ධාව ශ්‍රාවකයන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව අපි භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් පනවපු ශික්ෂාපදර මේවා කියලා ඒවා මනාව රකින්ද ආරක්ෂා කරන්ද ශ්‍රාවකයන් යෙදෙන ආකාරය ඒ කියලා ඊට පස්සේ අපිට දක්වනවා ඉමස්මින්ච පනත්තේ අටවියන් චෝරේහි බද්ද තේරාණං වත්තුහුනි විදිතබ්බාන. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ කියන කාරණේ තවදුරටත් පැහැදිලි කරගන්න අපිට කියනවා අටවියන් චෝරේහි බද්ද තේරාණං වත්තුන් විදිතබ්බාන. කැලයක කැලෙහි සොරුන් විසින් බැඳලා දාපු තෙරුන් වහන්සේලාගේ කතහන්තර මෙතනදී අපි අහගන්න උඩ දැනගන්න ඕනේ කියලා කියනවා. මේ ශ්‍රද්ධාවෙන් සීලය සම්පාදනය කර ගැනීමේ වටිනාකම ඇයි ශ්‍රද්ධාවෙන් සීලය සම්පාදනය කරන්නේ කියන කාරණේ තවදුරටත් පැහැදිලි කරගන්න අපිට කියන කථාන්තර කීපයක් දැනගන්න මේ කැලෑවල බැඳලා දාපු සොරුන් විසින් බැඳලා දාපු තෙරුන් මහන්සියලා පිළිබඳව කතා දැනගන්න කියලා කියනවා. ඒ කියන පළවෙනි කතාවක් අපිට දක්වනවා මහාවත්තනේ අටවියක් මහාවත්තනේ අටවිය කියලා කියන්නේ විශ්වතුමාට ටීකාව අපිට දක්වන විඤ්ඤාටයි කියලා වින්ධ්‍යා වනය කියන එකයි. ඒ නිසා වින්ධ්‍යා වනයේ මහා වත්තන යටවියන් කෙර තේරං චෝරා කාලවල්ලිහි බන්දිත්වා නිපජ්ජා පිසු මේ මහා වත්තනි කියන කැලේ කියන්නේ වින්ධ්‍යාවනේ කියන වර්ණයේ එක තෙරුන් වහන්සේ කෙනෙක් නමෙන් ප්‍රකට නැති කවුද කියලා හරියටම ප්‍රකට නැති තෙරුන් වහන්සේ කෙනෙක් සොරු කාලවල්ලිහි බන්දිත්වා නිපජ්ජා පිසු කලවැල් වලින් බැඳලා කලවැල් වලින් අල්ලලා බැඳලා කැලේ බැඳලා දැම්මලු. සොරු සමහර වෙලාවට යම් සොරකමක් කරලා යනකොට ස්වාමින් වහන්සේලා දකිනවා මේ. පුත්‍ර සොරුන්ට හිතන මේ ස්වාමින් වහන්සේලා මේක ගිහිල්ලා කාපරි කියයි කියලා. හැබැයි ඒ කාලේ සොරුන් මේ වික්ෂුන් වහන්සේලාගේ සීලය ගැන දැනගෙන ඉඳලා වික්ෂුන් වහන්සේලා සිල්වත් කියලා දැනගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා වික්ෂුන් වහන්සේලාගේ සීලය ගැන දන්න හින්දා ඒ අය මොකද කරන්නේ? සමහර වෙලාවට මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලා බැඳලා දාලා යනවා වැල් වලින්. දැන් වැලෙන් බැඳලා දානකොට වැල ගහෙන් කඩන්න නැතුව ගහේ තියෙද්දී ඒ තියෙන වැලෙන්ම අල්ලලා ස්වාමීන් වහන්සේ බාදිනවා. බැඳලා දාලා යනවා. එතකොට ඒ වාගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. කලවැල් වලින් මේ ස්වාමීන් වහන්සේව අල්ලලා බැඳලා දාලා ගියා කියලා කියනවා. තේරෝ යථානිපන්නෝව සත්ත දිවසානි විපස්සනං වඩ්ඩිත්වා අනාගාමී ඵලං පාපනිත්වා තත්ථේව කාලං කත්තා බ්‍රහ්ම ලෝකෙ නිබ්බති. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඕනම් මේ වැල කඩාගෙන යන්න තිබ්බා. හැබැයි අපිට වික්ෂුන් වහන්සේලා තියෙන සීල්පදයක් අමු ගස්කොලන්. ඒ කියන්නේ යම් විදිහකට මරණයටපත් වෙච්ච නැති ගහ මැරිච්ච නැති ගහ යම් විදිහකට ජීවී සහිතයි නම් ඒ ජීවී සහිත ගස්කොලන් කඩන්ඩ විනාශ කරන්න බෑ. භූතකම පාතබ්බිදාය පාචිත්‍යයන් කියලා අපිට ශික්ෂාපදයක් තියෙනවා. එහෙම කරොත් පාචිත්‍යයන් පත්තිකටපත් වෙනවා. ඉතින් මේ නිසා මේ තෙරුන් වහන්සේට ඕනනම් අර වැල කඩාගෙන යන්න තිබ්බ. හැබැයි කැඩුවොත් ඒ වැල කැඩීමේ හේතුවෙන් තමන්ට භූතකාම පාතවෙතය කියන මේ පාචිත්‍යාපත්‍යක් වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට පැලවෙන වැලක් නම් කඩලා වැල ගහේදී වැල සම්පූර්ණ බිම තියෙදි නැතු ඒක වැල කඩලා අරගෙන බදලා තිබුණත් ඒ වැල කැඩුවහම ඒක පැලවෙන ස්වභාවයක් නම් ඒ දුක ලැබෙනවා. වෙනවා. එතකොට මේ තරුණ වහන්සේලා මේ දුකලා යවතවත් පාචිත්‍ය යවතවත් හදාගත්තේ නැහැ. තමන්ගේ ජීවිතේ නිසා වේවා. දැන් මේ වැලෙන් තමන් වැදලා දාපු නිසා මේ ස්වාමීන් වහන්සේට මෙතනින් එහාට යමක් කරගන්න බෑ. එතන මරණයටපත් වෙන තමයි සිද්ධ වෙන්නේ. හැබැයි උන්වහන්සේ තමන්ගේ ජීවිතය නිසා මේවත් තමන්ගේ සීලය ඉක්මවගත්තේ නැහැ. තමන්ගේ ජීවිතය නිසා මේවත් සිල්පදේ කඩාගත්තේ නැහැ. ඉතින් කියනවා තේරු යතහනිපන්නව සත්‍ය දෙක්සානිපස්සනං වඩේ. තතරුන් වහන්සේ හිටපු විදිහටම දවස් 7ක් විදර්ශනා වඩලා අනාගාමී ඵලම් පාපනිත්වා තත්ථේව කාලං කත්වා අනාගාමී ඵලයටපත් වෙලා එතනම එහෙම කලුරි කලුරේ කරලා බ්‍රහ්ම ලෝකෙ උපදිනා කියලා කියනවා. තවත් තරුණ මහන්සිය කෙනෙක්ගේ කතාවක් අපට දක්වනවා ආපරම්පිතේරම් තඹපන්නි දීපේ පූතිලතාය බඳිත්තා නිපජ්ජා පිසින්. තවත් එක තරුණ මහන්සිය නමක් ලංකාවේ පූතිලතායි පූතිලතා කියලා කියන එක රසකින්ද වැල කියලා අපි හඳුනගන්නේ. ඒ නිසා රසකින්ද වැලකින් බඳලා දැම්ම කියලා කියනවා. සෝ වනදාහි ආගච්ඡන්තේ වල්ලින් අච්චින්තිත්වා විපස්සනං පට්ඨතිත්තා සමසීසී හුත්වා පරිණිපායි අනේ මේ ස්වාමීන් වහන්සේ කැලෑවේ මේ සොරුන් විසින් බඳලා දාලා ඉන්නකොට මේ රසකින්ද වැලකින් තමයි බැඳි. රසකින්ද වැල කියලා කියන එක කැඩුවොත් ඒක දුකලයවතක් වෙනවා. මේක ගහකට සම්බන්ධ වෙලා වැල බීමට සම්බන්ධ වෙලා නැති වැලක් වුණත් ඒක කැඩුවොත් දුකලයවතක් වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේව කැලේ රසකින්ද වෙලකින් බැඳලා දාලා ඉන්නවා. රසකින්ද වෙලා කියන්නේ මහා හයියක් තියෙන වෙලක් නෙමෙයි කඩාගෙන යන්න පුළුවන් වුණා. හැබැයි උන්වහන්සේ මේක කඩා ගන්න තමන්ගේ සීලේ විදින නිසා. මේ අතරතුර ලැබුගින්නක් එනවා. වනදාහයක් කියන ලැබුගින්නක් එනවා. ලැබුගින්නක් ඇවිල්ලා ඉවර වෙලා ලැබුගින්න එන වෙලාවෙවත් මේ තෙරුන් වහන්සේ මේ වැල කඩාගත්තේ නැහැ. කඩා ගන්න නැතුව උන්වහන්සේ විදර්ශනා වැඩුවා. විදර්ශනා වඩලා සමසීසී හුත්වා පරිනිබ්බායි උන්වහන්සේ සමසීසී කියලා කියන්නේ මරණයටපත් වීමත් සමගම උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා සමසීසී කියලා කියන්නේ මේ දෙකම එකට වෙනවා කියලා කියන එකයි පිරිනිවන් පෑමත් අරහත්ත්වයටපත් වීමත් කියන දෙකම එක අවස්ථාවේ සිද්ධ වෙන එකට අපි කියනවා සමසීසී කියලා. ඉතින් මේ තෙරුන් වහන්සේ නිසා සමසීසී හුත්වා පරිනිබ්බායි සමසීසී භාවයෙන් පරිනිර්වාණයටපත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ කාලේ හිටිය දීඝබානක අභිහේ කියලා මහා අභිඥාලාභී තෙරුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ දකිනවා මේ සිදුවීම. එනිසා උන්වහන්සේලා භික්ෂුන් වහන්සේලා 500ක් සමග ඇවිල්ලා මේ තෙරුන් වහන්සේගේ ශරීරයේ ඉතුරු කොටස් දවලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් චෛත්‍යයක් කෙරෙව්වා කියලා සඳහන් කරනවා. තස්මා ඒ නිසා අඤ්ඤෝපි සබ්දෝ කුල පුত্তෝ අනෙකුත් සදහවත් කුල පුත්‍රේ මොකද කළ යුත්තේ පාති මුක්ඛං විසෝදෙන්තු අපේව ජීවිතං ජහේ පඤ්ඤත්තං ලෝකනාතේන නබින්දේ සීල සංගරං පාතිමොක්කං විසෝදෙන්තෝ අපේව ජීවිතං ජහි තමන්ගේ ජීවිතය අතහැරුණක් කමන්නේ කියන අදහසින් යුතුව පාතිමොක්ෂ සීලය සම්පාදනය කරගනිමින් ලෝකනාථේන පඤ්ඤත්තං ලෝකනාථයන් වහන්සේ විසින් පණවන ලද සීල සංවරන්න බින්දේ සීල සංවරය බින්දින්නේ නැහැ කියලා කියනවා අනිකුත් සදහවත් කුල පුත්‍රයෝතුන් කියලා. මෙන්න මේ විදිහට අපිට දක්වනවා මේ චතුර්ද සීලයේ අතරේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ශ්‍රද්ධාවෙන් යුතුව සම්පාදනය කරගන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් යුතුව භාග්‍යතුන් වහන්සේ පනෝප ශික්ෂා පද අඛණ්ඩව ආරක්ෂා කරගත යුතුයි කියලා අපිට බුදුගොසාචාර්යන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව සඳහන් කරනවා. ඊට අනතුරුව එනවා ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව. ඒ නිසා පටන් ගන්නවා යත පාතිපාතමොක්ඛ සංවරෝ සද්ධාය යම්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරගන්න ඕනද අන්න ඒ වාගේ ඒවන් සතියා ඉන්ද්‍රිය සංවරෝ සම්පාදිතබ්බ ඉන්ද්‍රිය සංවර සීලය ස්මෘතියෙන් සතියෙන් සිහියෙන් යුතුව සම්පාදනය කරගත යුතුයි කියලා කියනවා ප්‍රාතිමොක්ෂ සංවර සීලයට සිහිය අවශ්‍යයි කියලා කිව්වා වීරිය අවශ්‍යයි කියලා කිව්වා ප්‍රඥාව අවශ්‍යයි කියලා කිව්වා හැබැයි ඊට වඩා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි ඒ වගේම තමයි ප්‍රාතිමොක්ෂ සංවර සීලය ආරක්ෂා ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරන්න අපිට ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව කියන දේවල් අවශ්‍යයි. හැබැයි සතිය කියන එක සිහිය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. සිහියෙන් යුතුව ඉන්ද්‍රිය සංවරයක් සම්පාදනය කරගන්න බැහැ කියන එකයි අපිට කියවෙන්නේ. ඒ නිසා සිහියෙන් යුතුව ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගන්න කියලා කියනවා. කොහොමද? සති සාධනෝ විසෝ ඒ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන එක සුරති සාධනයි. ඒ කියන්නේ සිහියෙන් තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන එක සම්පාදනය වෙන්නේ. සති ආදිත්‍යතාන ඉන්ද්‍රියානම් අභිජ්ජාදී අන්වාස් අනන්වාස්සවනීයතු තස්මා වරම් භික්කවේ තත්තා යන ආදේශන ප්‍රදේශනා කරනවා. සතිය අදිත්‍යතානං ඉන්ද්‍රියානම් මේ සතියෙන් සිහියෙන් යුතුව අධිඨම් කරපු ඉන්ද්‍රිය ධර්මයන් ඉන්ද්‍රියයන් ටික තමන්ගේ ඇස කනනාසය ආදී ඉන්ද්‍රිය අවිජ්ජාදීහි අවිජ්ජා ආදී කෙලෙස් ධර්මයන්ගෙන් අනන්වාසවනියෝ ඒ කෙලෙස් ධර්මයන් වලින් තමන් කෙලෙස් ධර්මයන් වලට ලුහු බැඳීම කෙලෙස් වලින් ලුහු බැඳීම කියන කාරණයටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකයි කියන්නේ සතිය අදිට්ඨිතානං ඉන්ද්‍රියානං කියන කාරණේ පැහැදිලි කරනවා ටීකාවේ පගේව උපට්ඨිතාය සතිය ආරක්ක වශයෙන් අදිට්ඨිතානං ඉන්ද්‍රියානං ඒතර අපිට සිහිය එළඹ සිටිනවා නම් ඒ සිහිය එළඹ සිටින අවස්ථාවකදී අපි අපේ ඉන්ද්‍රිය කොයි විදිහටද අපි අසකන නාසයේ හසුරවගන්නේ කියන කාරණේ අපි කල්පනා කරගෙන අධිතන් කරගෙන ඉන්නවා නම් ඒක කොහොමදත් අපිට එතකොට ආරක්ෂා සම්පාදනය වෙනවමයි. අපි ඉන්ද්‍රිය සංවර සීලය කියන එක ඉන්ද්‍රිය සංවරය කියන එක සිහියෙන් සම්පාදනය වෙන්නේ. ඒ අනුව අපි එළඹ සිට සිහියකින් යුතුව අපි අපේ ඉන්ද්‍රියන් පරිහරණය කරනවා නම් අපි කොහොමදත් ඉන්ද්‍රිය සමග සීලේ සම්පාදනය වෙනවා කියනවා. සා එහෙම කරනකොට ඒ තුලින් අවිජ්ජාදිහි අනන්වාසවණියතෝ ඒ අවිජ්ජා ආදී කෙලෙස් වලින් අපේ ద్వාරයන් අපේ ඉන්ද්‍රයන් දූෂණ භාවයට පත් වෙන්නේ නැහැ ලුහුබැලීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. තස්මා ඒ නිසා වරං භික්කවේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය චක්කු ඉන්ද්‍රයන් සම්පලිට්ඨං නත්වේව චක්කු චක්කු විඤ්ඤයේ ස්වરૂපේසු අනුභ්‍යංජන සෝ නිමිත්තග්ගාපෝති ආදිනානයන ආදිත්ත පරියායන් සමනුස්සරිත්වා රූපාදීසු විශේෂු චක්කුද්්වාරාදී පවත්තස්ස විඥානස අභිච්ඡාදී අනං අන්වාසවනීයන් නිමිත්තද්දීගාහං අසමුට්ඨා සතියා නිසේදෙන් තේන ඒස සාදුකං සම්පාදිතම් වූ මෙන්න අපිට ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගත යුතු ආකාරය දක්වන කොහොමද බුදුරජාණන්සේගේ දේශනය අපිට දක්වන මේ ආදිත්ත පරයාය සූත්‍රයේ සංයුත්ත නිකායේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වරම්පික්ක මේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජලිකාය මේ රත් වෙච්ච යකඩ ගුලි රත් වෙච්ච යකඩ ගුලි ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය කියලා කියන්නේ මේ ඒවා රත් වෙලා තියෙන ප්‍රමාණය මේ ගිනිගෙන දැවෙනවා දිලිහෙනවා මේ දැල් වලින් මේක බොහොම ප්‍රදීප මේ සජෝති භූතයි මේ දැල් දැල්වීමක් සහිතයි. එහෙම තියෙන යකඩ ගුලි. දැන් ඊටාත්ම දැඩිශේ රත් වෙච්චි අපි කියන්නේ අඹදල්ල වාගේ රත් වෙච්චි එහෙම නැත්නම් ගිනියම් වෙච්චි යම්කිසි යකඩ ගුලි තියෙනවා නම් අන්නේ යකඩ ගුලි වලින් චක්කේන්ද්‍රයන් සම්පලිට්ටං වරං මේ ඇහැ ස්පර්ශ වුණොත් ඒක හොඳයි කියලා කියනවා. බලන්න පුත්‍රජානස ගන්න උදාහරණය. ඊටාම දැඩිසේ රත් වෙච්ච ගිනිගෙන දැවෙන යකඩ ගුලියක් අරගෙන මේ ඇහි තියාගත්තොත් ඒක හොඳයි කියලා කියනවා. ඒක හොඳයි. හැබැයි අපිට කියනවා නත්තේව චක්කු විඤ්ඤේය සූපීසු අනුභ්‍යඤ්ජන සෝනි විප්පග්ගව. චක්කු විඤ්ඤේය රූපයන් කෙරෙහි අනුභ්‍යඤ්ජන වශයෙන් නිමිති ගන්නවා කියන එකේ තරම් හොඳ නැහැ කියලා කියනවා. දැන් අපි මේ ඇහැ. එහෙනම් අපි රූප දකිනවා. අපි එතකොට ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරා. නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති කියලා අපි ඇහෙන් නිමිති ගන්නත් එපා කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ අපිට. අනුව්‍යංජන ගන්නත් එපා කියලා කිව්වා. දැන් අපිට කියනවා ගිනිගෙන දැවෙන යකඩ ගුලියක් වෙනලා මේ ඇහි තියාගත්තොත් ඒක හොඳයි කියලා කියනවා මේ ඇහෙන් චක්කු විඤ්ඤාය රූප අපේ සිත් అలවන රූප බලනවා වඩා කියලා කියනවා. එතකොට ඒ රූප බලලා අනුව්‍යංජන අරගන්නවා නම් නිමිති අරගන්නවා නම් ඒ නිමිති අනුව්‍යංජන ගන්නවට වඩා අපේ ඇහැට ගිනිගෙන දැවෙන යකඩ ගුලි තියාගන්න ඊට වඩා වටිනවා ඊට වඩා හොඳයි කියලා කියනවා. කෙලේශානං අනු යන ව්‍යංජන වශයෙන් උපාදනේන පාකටී කරන වශයෙන් සුභාදී නිමිත්තක් ගාහෝ කියලා අපිට ඒක ටීකාවේ සඳහන් කරන මොකද්ද මේ අනුව්‍යංජන සුනිමිත්තක් ගාහෝ කියලා කියන්නේ. මෙන්න මේ ක්‍රමයෙන් ආදිත්ත පරයයන් සමනුසයත්වා මේ ආදිත්ත පරයය සූත්‍රය බුදුරජාණන් දේශනා කරන ආදිත්ත පරයය සිහි කරලා රූපාදීසු විශේෂු චක්කුද්වාරාදී පවත්තස්ස විඥානස රූපාදී විෂයන් කෙරෙහි චක්කුද්වාරාදී වශයෙන් පවත්නා වූ විඥාණයට අවිජ්ජාදීහි අන්නාසවණීයන් නිමිත්තක් ගහන අවිජ්ජා දෝමනස ආදී කෙලෙස් ධර්මයන් ලුහු ගැනීමට හේතු වෙන නිමිති ගැනීම කියලා කියන එක අසම්මුත්ථය සතිය නිෂේධෙන් තියෙන නොමුලා වූ සිහියෙන් යුතුව වළකන වළකමින් යේසුස් සංසාදුකම් සම්පාදයේ තබුමේ ඉන්ද්‍රිය සංවර සීලය කියන එක මනවින් සම්පාදනය කරගන්න කියලා අපිට කියනවා. ඒ අනුව ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගන්න අපි බුදුරජාණන් වහන්සේ මේ ආදිත පරයය ආදී සූත්‍ර දේශනා සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේ ඇහෙන් නිමිති අනුව්‍යංජන කරනවට වඩා සත්‍යචී යකඩ විලි මේ ඇහි තියාගන්නේ කොහොඳයි ඒක හොඳයි. ඒක හොඳයි කියන්නේ ඇත්තටම ප්‍රත්‍යක්ෂ යකඩ ගුලිය ඇඟි ඇහි තියාගන්න කියලා නෙමෙයි. අර ඇහෙන් නිමිති අනුව්‍යංජන ගන්නවා කියලා කියන එක ඒ තරම්ම නරකයි කියන කාරණේ තමයි මෙතනදී දක්වන්නේ හොඳ නෑ කියන කාරණේ දක්වන්නේ. ඒ නිසා ඒ විදිහට කල්පනා කරගෙන අපිට කියනවා මේ නිමිති ආදී ගැනීමෙන් තොර නිමිති ආදී ගැනීම කියලා කියන කාරණේ අසම්මුත්ථය සතිය නිෂේධයෙන් තියෙන නොමුලා වූ සිහියෙන් නිතුව මේක බලක්වගන්නයි කියලා කියනවා. බලක්වගෙන මේ ඉන්ද්‍රිය සංවර සීලය මැනවින් සම්පාදනය කරගන්න කියලාත් කියනවා. ඒවන් අසම්පාදිතේහි අන්න ඒ විදිහට මේ ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගත්තේ නැත්නම් ඒ තස්මින් පාතිමොක්ඛ සංවර සීලම්පි අනද්ධනියම් හෝති අචිරට්ඨිකා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන එකත් අනද්ධනියං හොති අචිරට්ඨිකම් මේකත් දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ චිරස්ථායි භාවයටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ දැන් අපි සඳහන් කරේ කලින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව කියන එක. දැන් මේ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. හැබැයි කියනවා ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරගත්තේ නැත්නම් අර රැකගත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දීර්ඝ කාලයක් පවත්වා ගන්න බැහැ කියලා කියනවා. අපි ප්‍රාතිමොක්ෂ සංවර සීලය රකින්නත් අපේ ඉන්ද්‍රිය රැකීම තියෙන්න ඕන. අපි ඇහෙන් නුසුදුසු නිමිති නිරන්තරයෙන් අරගන්නවා නම් ඒක තුලින් ඒ නුසුදුසු නිමිති නිරන්තරයෙන් අරගැනීම නිසා කෙනෙක් ප්‍රාතිමොක්ෂ සංවර සීලයත් කඩා ගන්න ඉඩ තියෙනවා යෙදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක අපිට කියනවා අසංවිහිත සාකා පරිවාරමීය සස්සම් හරියට ඒ අසංවිහිත සහ අපරිවාර්මිය කියන ටීකාව සඳහන් කරන සම්මා අවිහිත වති පරික්කේපං යම් කිසි කුඹුරකට වටේට හොඳට වැටක් ගහලා තිබෙන්නේ නැත්නම් වැටකින් පරික්ෂේප කරලා තිබුණ නැත්නම් කුඹුරක් ඒක තුල ඒ කුඹුර විනාශයටපත් වෙනවා අන්න ඒ වාගේ තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන වැටෙන් ආරක්ෂා කරලා තිබෙ නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන මේ ගොයම විනාශ වෙන්න පුළුවන් කියලා කියනවා. පඤ්ඤතේ ඡායං කිලේශ චෝරේහි විවටද්දාරෝ විය ගාමස පරසහාරිහි මේ කෙලස් කියන සොරු විසින් ප්‍රාතිමොක් සංවර සීලය කියන එක විනාශ කරගන්නවා හරියට කොහොමද විවටද්දාරෝ විය ගාමෝ පරසහාරිහි අන්සතු දේවල් සොරකම් කරගන්නා සොරු විසින් ඇවිල්ලා ගම කොයි විදිහට පැහැර ගන්නවද ගමේ ගම්දොරටු ඇරලා තිබුණොත් ගම්දොරටු ඇරලා තියෙන අවස්ථාවේදී මේ ගම්දොරටුවෙන් අන්සතු දේ සොරකම් කරගන්නා සුරු ඇවිල්ලා මේ ගම යම් විදිහකට පැහැර ගන්නවද යම් විදිහකට මේ ගම විනාශ කරනවද ගම්මුන් සතු දේවල් සොරකම් කරනවද අන්න ඒ වාගේ තමයි කියනවා මේ කෙලෙස් කෙලෙස් සොරු විසින් මනාව ආරක්ෂා කරපු නැති ඉන්ද්‍රිය සංවර සීලය තියෙන භික්ෂුවගේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය විනාශ කරනවා කියලා කියනවා චිත්තං චස්ස රාගෝ සමති විජ්ජති මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය රකින්න නැති පුද්ගලයාගේ සිත රාගයෙන් මැඩ ගන්නවා. සමිති විජ්ජති රාගය ඉක්මව යනවා. ඒ වගේම දුච්ඡන්න මගාරං ගුට්ටිවිය හරියට නිකන් මනාව සෙවිලි නොකරපු ගයක් වාගේ මනාව සෙවිලි නොකරපු ගේක ගයක් වැස්සෙන් කොයි විදිහටද විනාශයටපත් වෙන්නේ අන්න ඒ වාගේ තමයි චිත්තං චසරාගෝ සමති සමතිවිජ්ජති. ඉන්ද්‍රිය සංවර සීලය නැති පුද්ගලයාගේ රාගය එයාගේ සිත මැඩ ගන්නවා, සිත ඉක්මවල යනවා කියලා කියනවා. මෙතනට අපිට නිදර්ශන වශයෙන් දක්වන ධම්මපද එන ගාතහ දෙකක් අපිට දක්වනවා. රූපේසු සද්දේසු අතෝ රසේසු ගන්ධේසු පස්සේසු චක්ඛේන්ද්‍රයන් ඒතේහි ద్వාරා විවටා අරක්හිතා අනන්තිගම් පරසහායන රූප, ශබ්ද, රස, ගන්ධ, ස්පර්ශ කියන මෙන්න මේ ධර්මයන් වල රක්ක ඉන්ද්‍රයන් ඉන්ද්‍රිය රැක ගන්න කියලා කියනවා. ඊතේහි ద్వාරා විවඨා මේ දොරටු ටික විවෘත කරලා අරක්කිතා අනාරක්ෂිත භාවයට පත් කරොත් අනන්තිගාමං පරස්සහාරිනෝ අන්සතු දේශවරකම් කරන ස්වරු යම් යම් ආකාරයකට ගමක් විනාශ කරනවද අන්න ඒ වාගේ තමයි තමන්වත් විනාශ වෙනවා කියලා සඳහන් කරනවා යතහ අගාරං දුච්ඡන්නං වුට්ටි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති යම් ආකාරයකින් නොමනාව සෙවිලි කරපු ගයක් මනාව සෙවිලි කරපු නැති ගයක් යම් කිසි විදිහකට වුට්ටි සමති විජ්ජති වැහි වතුර ඇවිල්ලවර වෙලා වැහි වතුරෙන් මේ ගේ ඉක්මනවද මේ ගේ තෙමෙනවද තෙමීමට ලක් වෙනවද අන්න ඒ වාගේ ඒවං අභාවිතං චිත්තං අන්න ඒ වාගේ තමයි වඩපු නැති සිතක් තියෙනවා නම් අන්න ඒ වඩපු නැති සිත රාගෝසන්ති විජ්ජති රාගය ඉක්මවනවා කියලා කියනවා. ඒතර සිත වඩපු සිතක් බවට පත් වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය සංවර සීලාදී සම්පාදනය කර ගැනීම තුළ. මේ නිසා අපිට කියනවා සම්පාදිතේ පන තස්මින් පාතිමොක් සංවර සීලම්පි අධ්‍යනියං හෝති චරට්ටිතිකං මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන එක සම්පාදනය වුණාම ඒක හේතුවෙන් ප්‍රාතිමොක්ෂ සංවර සීලයක් අධ්‍යයනයක් හොති. ඒකත් දීර්ඝ කාලයක් පවතිනවා. චිරට්ඨිතිකම් හොති. චිරස්ථායී භාවයටපත් වෙනවා කියලා කියනවා. සුසංහිත සාකා පරිමාර්මීය සස්සං හරියට කුඹරකට වටේට අතු රිකිලි වලින් සාකා වලින් අතු වැටක් දහලා වැටකින් ආරක්ෂා කරොත් එහෙම ඒ කුඹර ආරක්ෂා වෙනවා. මේ නිසා වැටකින් කුඹරක් ආරක්ෂා වෙන යම් විදිහකටද අන්න ඒ වාගේ අපිට කියනවා වැටකින් කුඹරක් ආරක්ෂා වෙනවා වාගේ තමයි අපිට සඳහන් කරනවා මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන වැට ගහලා තිබ්බහම ඉන්ද්‍රිය සංවර සීලය කියන වැටෙන් ප්‍රාතිමොක් සංවර සීලය කියන ගොයම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා ඒ අනුව මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආරක්ෂා කරන පුද්ගලගේ සිත රැකෙනවා. සිත රැකිලා සිල්වත් භාවයේ සීලී පතිත්තහයි කියන එක ආරක්ෂා වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලයේ රැකීම තුළ. න හඤ්ඤතේ ඡායං කිලේශචෝරේහි කෙලෙස් සොරු විසින් මේ පුද්ගලයාගේ සිත විනාශ කරගන්න හැකියාවක් ලැබෙන්නේ කියලා කියනවා. ඒ පුද්ගලයාගේ సంతානේ කිලිතු භාවයට පත් කරන්න හැකියාවක් ලැබෙන්නේ කෙලෙස් වලට. සුසංගත ద్వාරෝ විය ගාමෝ පරස්සහායි හරියට නිකන් මෙරමා සතුදී ස්වරකම් කරන අන් සතුදී ස්වරකම් කරන සොරුන්ට යම් කිසි ගමක ගම්දොරටු මනාව වහලා තියෙනවා නම් සුසංවේතයි නම් ඒ සුසංගත ద్వාරයක් තියෙන ගම අන් සතුදී ස්වරකම් කරන සොරුන්ට සොරකම් කරන්න බෑ තමයි කියනවා මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන ආරක්ෂාව සම්පාදනය කරලා තිබුණාම ඒ තුළින් ප්‍රාථමික සංවර සීලයත් මනාව රකින්න පුළුවන් වෙනවා කියලා කියනවා. නචස්ස චිත්තං රාගෝ සමති විජ්ජති සිත ඒ පුද්ගලයාගේ සිත රාගයෙන් ඉක්මවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. සුච්ඡන්න මග අරන් උත්ථිවිය හරියට මනාව සෙවිලි කරපු ගයක් වැස්සෙන් දෙමින් නැහැ වගේ කියලා කියනවා. මනාව සෙවිලි කරපු කීකට වැස්ස ගැටලුවක් නැහැ. වැස්ස වැස්සට දෙවෙන්නේ ඒකි අන්න ඒ වගේ. දම්පද පාළීන ගාථා දෙක දෙකක් අපිට නිදර්ශන කරන බුද්ධ ගෝස්වාමීන් වහන්සේ රූපේසු සබ්දේසු අතෝ රසේසු රූපයන් ශබ්ද ඒ වගේම රස ගන්ධේසු පස්සේසු චරක්ඛ ඉන්ද්‍රයන් ගන්ධ ස්පර්ශ කියන මෙන්න මේ ධර්මයන් පිළිබඳව ඉන්ද්‍රිය රැකගන්න කියලා කියනවා ඊතේහි ద్వාරා පිහිතා සුසංවෘතා සුසංවෘතා මේ දොරටු ටික මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී යෙදෙන මේ දොරටු ටික සුසංවෘතයි නම් මනසේ මනසේ වසලන තියෙන්නේ ආරක්ෂාකාරී නම් නහන්ති ගාමංව පරස්සහාරිනෝ මෙරමා සතුදේ අන්සතුදේ සොරකම් කරන්නා පුද්ගලයන්ට පුද්ගලයන් මනසේ ගම් දොරටු වහලා තියෙන වෙලාවේදී ඒ දොරටු වහපු ගමක් පැහැර ගන්න බැරි යම් විදිහකට අන්න ඒ වාගේ තමයි කියනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයන් වල ඉන්ද්‍රිය රැක්කන පුද්ගලයාගේ එයාගේ ප්‍රාථමික සංවර සීලය ආරක්ෂා වෙනවා කියනවා යතහ අගාරං සුච්ඡන්නං යම් විදිහකට ගයක් මනාව සෙවිලි කරලා තියෙනකොට වුට්ටිහි න සමති විජ්ජති වැස්සෙන් ඒගේ කවදාකවත් ඉක්ම යන්නේ නැහැ තෙමින්නේ නැහැ ඒවං සුභ භාවිතං චිත්තං අනේ වගේ තමයි වඩපු සිතක් ඇති පුද්ගලයා රාගෝ න සමති විජ්ජති රාගය ඒ පුද්ගලයා වික්මයන්නේ නැහැ කියලා සඳහන් කරනවා අයම්පන අති උක්කට දේශනා මේ දේශනාව අතිශය උත්කෘෂ්ට දේශනාවක් කියලා කියනවා කියලා අපිට දක්වනවා තව කරුණු කිහිපයක් චිත්තං නාමේතං ලහු පරිවත්තං තස්මා uppannam රාගං අසුව මනසිකාරයෙන් විනෝදෙත්වා ඉන්ද්‍රිය සංවරෝ සම්පාදේ තබ්බෝ සිත කියලා කියන එක ලහු පරිවර්තන් කියලා කියනවා. ලහු පරිවර්තන් කියලා කියන්නේ ඊටාම ඉක්මනට වෙනස් වෙනවා කියන එකයි. සිත කියන එක ඊටාම ඉක්මනට වෙනස් වෙන දෙයක්. ඒ නිසා uppannam රාගං Tamanta රාගයක් ඉපදුනහම ඒ සිත අසුබ මනසිකාරයෙන් විනෝදිත්වා ඒ රාගය කියලා කියන එක අසුබ මනසිකාරයෙන් දුරු කරගන්න කියලා කියන දුරු කරගෙන ඉන්ද්‍රිය සංවරෝ සම්පාදයේ තම්බෝ ඒ අනුව ඉන්ද්‍රිය සංවරය සම්පාදනය කරගන්නයි කියලා කියනවා. දැන් අපි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලයක විදිහට රකින්නේ කියලා. ඒතර අපිට කියනවා සිත කියන කිතාම ඉක්මනට පෙරලෙන සුළු දෙයක් නිසා අපේ සිතේ රාගයක් පහළ වුණාම මේ පහළ වෙච්ච රාගය අපි අසුබ මනසිකාරයෙන් දුරු කරගන්නයි කියලා කියනවා. අසුබ මනසිකාරයෙන් දුරු කරගෙන ඒ අනුව ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියලා කියනවා. උදාහරණයක් දක්වනවා. අදුනා පබ්බජිතේන වංගී සත්ත්‍යේරෝ විය. තේරෙන විය. නොබෝ කාලයක් පැවිදි වෙලා නොබෝ කාලයක් ගත වෙලා හිටපු වංගීස කියන ස්වාමීන් වහන්සේ වගේ කියලා කියනවා. ඉතින් වංගීස කියන ස්වාමීන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේ තමයි අපේ බුදු සාසනයේ බොහෝම ලස්සනට මේ ගාථා බන්ධනය කරපු කවි කියපු කවිකාර ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ නිරන්තරයෙන්ම මොනවා හරි කිව්වොත් කවියකින් තමයි උත්තර දෙන්නේ. කවියක් කියන්නේ පාලි ගාතාවක්. ඉතින් මේ කතාන්දරයත් අපිට දක්වනවා තේරස්ස කියලා අදුනා පබ්බජිතස්ස පින්ඩාය චරතෝ එකං ඉත්තින් විස්වා රාගෝ uppajjati. ඉතින් වංගිස ස්වාමීන් වහන්සේ පැවිදිලා බොහොම පොඩි කාලයයි. ඉතින් උන්වහන්සේට පින්ඩාය චරතෝ ඒකං ඉත්තිං දිස්වා රාගෝ uppajjati පින්ඩපාතේ හැසිරෙනකොට එක්තරා ස්ත්‍රයක් දැකලා රාගයක් ඉපදෙනවලු කාටද මේ වංගීස තෙරුන් වහන්සේට තතෝ ආනන්දත්තේරං ආහ. ඉතින් උන්වහන්සේ ඩක්කාලා ඒ වෙලාවෙම ආනන්ද ස්වාමීන් වහන්සේට මේක කියනවා. කොහොමද? කාමරාගේන දෛහාමි චිත්තම් මේ පරිදයිහති. මේ කාමරාගයෙන් මම දැවෙනවා. මගේ සිත නැවත නැවත කාමරාගයෙන් දැවෙනවා. සාදුකන් සාදු නිබ්බාපන බ්‍රෝහි අනුකම්පාය ගෞතම ආනන්ද ස්වාමීන් වහන්සේට ගෞතම ගෝත්‍රය උන්වහන්සේ නිසා ගෞතම කියන ගෝත්‍රයෙන් කතා කරලා කියනවා සාදු නිබ්බාපන බ්‍රෝහි අනුකම්පාය අනේ මට අනුකම්පාවෙන් ස්වාමීනි මට මේ කාමරාගය දුරු කරගන්න ක්‍රමයක් කියන්නේ කියලා කියනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අවවාදයක් දෙනවා. මොකද්ද? තේරෝ ආහ තෙරුණ වහන්සේ මෙහෙම කිව්වල කොහොමද? සංඥාය විපරියේසා චිත්තන්තේ පරිඩයති. සංඥාව නිසා විපරීතව ගත්තු සංඥාව නිසා අනුවේසිත දැවෙන්නේ. නිමිත්තම් පරිවජ්ජේහි නිමිත්ත දුරු කරගන්න සුභං රාගූප සංඤ්ඤිතං සුභ වූ රාග එළවීමට හේතු වන වූ මේ නිමිත්ත දුරු කරන්නයි කියලා කියනවා. අසුභය චිත්තම් බාදේහි අසුභේහි සිත වඩන්න කියලා කියනවා. ඒකක්නම් සුසමාහිතං සිත එකඟ වෙන <clears throat> සුසමාහිත වෙන අසුභෙහි වඩන්නයි කියලා කියනවා. ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේට දෙන අවවාදය තමයි නුඹේ සිත මේ විදිහට මේ දෙවෙන්නේ රාගයෙන් දෙවෙන්නේ වෙන මොකවත් නෙවෙයි නිමිති ගැනීම නිසා සුභ වූ රාගයට හිත කර වූ නිමිති ගැනීම නිසායි මේ සිද්ධ වෙන්නේ ඒ නිසා අසුභේ වඩන්නේ කියලා කියනවා සිත එකඟ කරගෙන අසුභේ වඩන්නේ කියලා කියනවා සංඛහරේ පරතෝ පස්ස දුක්ඛතෝ නොච අත්තනෝ නිබ්බාපේහි මහරාගම් මාඩයි හිතෝ පුනප්පනම් එතකොට මේ සංස්කාරයන් පිළිබඳව දකින්නේ කියලා කියන දුක් වශයෙන් ඒවා ආත්ම වශයෙන් දකින්න එපා කියලා කියනවා. නිබ්බාපෙහි මහරාගං. අන්න ඒ විදිහට මේ මහා රාගය නිවා ගන්නයි කියලා කියන මාඩයි හිතෝ පුනත්නම් නැවත නැවතත් මේ රාගින්ද වෙන්න එපා කියලා කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන අවවාදය තමයි ඒ නිසා මේ නිමිත්ත දුරු කරගන්න රාගයට හේතු වෙන සුභ නිමිත්ත දුරු කරගෙන ඒ අනුව සිත පුරුදු කරගන්නයි කියලා කියනවා. එතනදී අපිට දක්වනවා දීර්ඝ වශයෙන් තව කරුණු කාරණා කිහිපයක්. ඉතින් එතන සඳහන් කරන තේරෝ රාගං විනෝදෙත්වා පින්ඩාය චෛත්‍යරුන් වහන්සේ කවුද මේ වංගීස් ස්වාමීන් වහන්සේ රාගය දුරු කරගෙන ඒ නිසා පින්ඩපාතී ගියා කියලා කියනවා. අපිච ඉන්ද්‍රිය සංවර පූර්ව කියන බික්ුණා කුරන්දක මහාලේන වාසනා චිත්තගුත්තත් තේරේන විය චෝරක මහා විහාර වාසනා මහා මිත්තක් තීරෙන බීජ භවිතබ්බං. හැබැයි මේ ඉන්ද්‍රිය සංවරය පූර්ණේ කරන භික්ෂුව කුරණ්ඩක මහලේන වාසනා කරණුලෙන වාසය කරපු චිත්තගුත්තක් තීරෙන මේ චිත්තගුත්ත තෙරුන් වහන්සේ වාගේ වෙන්න ඕනේ කියනවා. එහෙම නැත්නම් චෝරක මහා විහාර වාසනා මහා මිත්තක් තීරෙන බීජ භවිතබ්බං. චෝරක මහා විහාරේ වාසය කරපු මහා මිත්ත තෙරුන් වහන්සේ වාගේ වෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ කතාව සමහර වෙලාවට අපි අහලා තියෙනවා අපි දන්නවා. නමුත් අපි ඒක ඉතාම කෙටියෙන් බලමු. කුරණ්ඩක මහාලේනේ කියන සත්තන්නම් බුද්ධානම් අබ්බිනික්කමන චිත්තකම මනෝරමං අහෝසි. මේ කරඬුලේනේ ඉහළ ලෙනේ ලෙන් තලයේ ඉහළ ගලේ ඇඳලා තිබුණලු සත්බුදුරයන් වහන්සේලාගේ අගේ අවිනිෂ්ක්‍රමණ චිත්‍රයක්. ඊටාම ලස්සනයි කියනවා. ඉතින් ඒක දවසක් බොහෝ භික්ෂුන් වහන්සේලා සේනාසන චාරිකාවේ හැසිරෙනකොට මේක දැකලා චිත්තගුප්ත ස්වාමීන් වහන්සේ මේ ලෙණි වාසය කරනවා. ඉතින් උන්වහන්සේට කියන මනෝරම පදේ චිත්තකම්ම. ස්වාමීනි අර ලෙණි ඉහළ ඇඳලා තියෙන සබ්බුදුරන් වහන්සේලාගේ අවිනිශ්‍රමණ චිත්‍රය නම් හරිම ලස්සනයි. දරුණ වහන්සේ කියන අතිරේක සත්‍යමේ ආවසෝ වස්සානි ලීනේ වසංකස චිත්තකම්ම අත්ථී තිබින ජානාමි. අනේ ආය අනේ ඇවැත්නි මම දැන් මේ අවුරුදු 60කටත් වැඩිය මේ ලේනේ ඉන්නවා. හැබැයි මම මේ ලේනේ උඩ චිත්‍ර තියෙනවා කියලා දන්නේ නැහනේ. පජ්ජදානි චක්කුමන්තේ නිසාය ඥාතම්. ආද ඉතින් මේ ඇස් තියෙන කට්ටිය නිසා දැනගත්තා මේ ලිනේ උඩ චිත්‍ර තියෙනවා කියලා කියලා කියනවා. ඉතින් දැන් මේ අවුරුදු 60කටත් වඩා වාසය කරපු ලෙන උන්වහන්සේ. උන්වහන්සේ දන්නේ මේ ලිනේ උඩ චිත්‍ර තියෙනවා කියලා. ඒතර උන්වහන්සේ ඇස් පේන්නේ නැතුවද? නෑ ඇස් පේනවා කියනවා. තේරේනි කියලා එත්තකම් අද්ධානං රසන්තේන චක්කුම් උම්මීලෙත්තා ලේනන්න උල්ලෝකිත පුබ්බං ඉතින් මේ චිත්තගුත තෙරුණ වහන්සේ මෙච්චර කාලයක් මේ ලෙනේ වාසය කරනකොට මේ ඇහැ දල්වලා උඩ මේ සිබිලිම දිහ උඩ එහෙම නැත්නම් ලෙන දිහ බලල නැහැ කියලා කියනවා. ලේන ద్వාරච්ඡස මහා නාගරුක්කෝපිය හොසි. මේ ලෙන් දොරටුව තියනවලු මහා නාගහක්. සෝපි තේරේන උද්දන්නවල්ලෝකුත්තිප්පුප්ප. මේ මහමිත තෙරුණ වහන්සේ කවදාකවත් මේ නාගහේ උඩ හොම්බල්ලා නැහැ කියලා කියනවා. අනුසංවච්චරම් භූමියම් කේසර නිපාතන් දිස්සවස කුප්පිත බවං ජානාති. අවුරුද්දකට සැරයක් මේ නාගහ මුල නාගහ යට බිම නාමල් රේන් වැටෙනවා. ඒ රේන් වලින් තමයි උනස් දැනගන්නේ කියලා දැන් නාමල් පිපෙන කාලේ කියලා. ඒතර මහා මිතතරුන් වහන්සේ අන්න ඒ වාගේ තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරගත්තයි කියලා කියනවා. ඒ නිසා ඒකයි අපිට කියන්නේ. ඉන්ද්‍රිය සංවරේ පුරණ භික්ෂුවක් කුරණ්ඩකලේන මහ කුරණ්ඩක මහලේන වාසනා චිත්ත ගුත්තත්තේ යනදී කරුණ වෙන වාසය කරපු මේ චිත්ත ගුත්ත තෙරුණ වහන්සේ වාගේ වෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ කාලේ මේ චිත්තපුත තෙරුණ වහන්සේ හිටපු කාලේ මේ තෙරුණ වහන්සේගේ ගුණ සම්පත්තිය අහලා රජුරවන්ට අවශ්‍ය වුණාලු උන්වහන්සේ ගෙන්න ගන්න. ඉතින් පණිවිඩය යවුව යවුව ආවේ නැහැ. ඒ ගමන රජුරව වැඩක් කරන මොකද්ද? කුඩා ළමයි ඉන්න ස්ත්‍රීන්ට ස්ත්‍රීන්ගේ මේ තන බන්ධනය කියන බන්ධනයක් කියනවා. ඒ කියන්නේ රාජ බන්ධනයක් රජවරුන්ගේ රාජපුරුෂයන් ලෝව මේ ළමයි ඉන්න අම්මන් මව්වරුන්ගේ තන බඳිනවා බඳලා රාජ මුද්‍රාව තියනවා රජුරු කියනකම් මේක ගලවන්න බෑ ළමයින්ට කිරි දෙන්න. ඒතර කියනවා තෙරුන් වහන්සේ ආවේ නැත්තම් එනකම් මේ ළමයින්ට කිරි දෙන්න බෑ කියලා. ඉතින් මේ විදිහට පනවනවා. ඒ ගමන තෙරුන් වහන්සේ ඉතින් මේ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් එනවා කියලා කියනවා. කොහෙටද මේ මාගමට? මාගම තමයි රාජධානී අපේ දකුණු පළාතේ. ඉතින් ආවට පස්සේ රජුරු විසින් තෙරුන් වහන්සේ ආවා කියලා දැනගෙන අනේ යමු අපි ගිහිල්ලා තෙරුන් වහන්සේ කැඳගෙන ඇවිල්ලා උන්වහන්සේගෙන් සිල් ගමු කියලා. ඉතින් උන්වහන්සේගෙන් සිල් ගන්නවා. ඉතින් එහෙම කරගෙන තෙරුන් වහන්සේ මේ තෙරුන් වහන්සේට රජ්ජුරුව ඇවිල්ලා වඳිනකොටත් රජ්ජුරුවන්ටත් සුපි හේතු මහරජ කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. රජ බිසව ඇවිල්ලා වඳිනකොටත් සුපි හේතු මහරජ කියලා තමයි කියන්නේ කියලා කියනවා. ඉතින් කට්ටිය අහන මේක මේ වෙලාවේ ආ භික්ෂුන් වහන්සේලා අහනවා මේ තෙරුන් වහන්සේගෙන් අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ රජ්ජුරුව වඳිනකොටත් සුඛීහුතු මහරජ කියලා කියනවා. දේවිය වඳිනකොටත් සුඛීහුතු මහරජ කියලා කියනවා. ඇයි කියලා. ඉතින් කියනවා ආවුස් වලත් නේ මම මේ රජ්ජුරුවද වඳින්නේ දීවිද වඳින්නේ කියලා දන්නේ නැහැ. එහෙම ව්‍යවස්ථාපනයක් මම කරන්නේ නැහැ. ඒ නිසායි අපි මේ විදිහට සුඛීවතු මහරජා කියලා කියන්නේ කියලා. දවස් හතක් වාසය කරනවා කියන රජ්ජුරුවම කල්පනා කරන මෙතන මහසිට මෙහි ඉනවා කියන එක හරි පීඩාකාරී කියලා මහන්සේ නැත වාරයක් කරුණුලෙන්ට වැඩම කරනවා කියලා කියනවා. ඒ උන්වහන්සේ කරුණුලෙන්ට වැඩම කරලා එදා දවසේ බොහෝම තමන්ට විවේකයක් ලැබෙනවා නම් මේ රජගෙදර බොහෝම සම්බාධ සහිත තැනක ඉඳලා නිසා රාත්‍රී භාගයේ සක්මනට වැඩම කරනවා සක්මන් කරනවා සක්මන් කරනකොට උන්වහන්සේ බොහෝම පහසුවක් දැනෙන නිසාම නාග මේ මෙතන තිබුණු සක්මන ළඟ අර තියෙන නාගහේ හිටපු దేవතාවා දණ්ඩ දීපිකංග හිටවා මේ යම්කිසි ආලෝකමත් දණ්ඩක් අරගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒක නිසාවෙම තෙරුන් වහන්සේගේ කර්මස්ථාන ඉතාම හොඳට පිරිසිදුලා ප්‍රකට වෙනවා. ප්‍රකට වෙලා තේරං කින්නකෝමී අජ්ජ කම්මට්ටහන අතිවිය ප්‍රකාශීටි අත්තමනෝ අනේ මගේ කමටහනද ඉතාම හොඳට මැනෙන් වැටෙනවා නේ කියලා සතුට වෙලා මධ්‍යම යාමයේ වෙනකන් සක්මන් කරනවා මධ්‍යම යාමයේ ඉක්මනවත් සමගම සකලම් පබ්බතම් උන්නාදයන්ත වරහත්තම් පාපනි සමස්ත පර්වතයම උන්නාදනය කරගෙන නින්නාදනය කරගෙන ඒ සමස්ත පර්වතේ පුරාම උන්වහන්සේ කීර්ති ഘോഷාව පැතිරෙමින් උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා කියනවා. ඉතින් මේ නිසා උන්වහන්සේ මේ අවුරුදු 60ක් කරුණලෙන වාසය කරේ රහත් භාවයට පත් වෙලා නෙමෙයි රහත් භාවයට පත් වෙලා නැතු වෙදි තමයි මේ විදිහට ඉන්ද්‍රිය සංවර කරගත්තේ කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා තස්මා අඤ්ඤෝපි අත්තත්කාමෝ කුලපුත්‍රෝ අනිකුත් අර්ථය කැමති කුලපුත්‍රයන් විසින් මක්කටෝව අරඤ්ඤම් හි වනේ බන්තමිගෝ විය කැළේ වඳුරන් වාගේ ඒ වාගේම වනයේහි බ්‍රහාන්ත වෙච්ච බියටපත් වෙච්ච මුවන් වාගේ බාලෝ විය උත්‍රස්තෝ බාලයන් වාගේ තැතිගත්තු බාලයන් වාගේ තැටිගත්තු බාලයන් වාගේ න භවේ ලෝල ලෝචනෝ ඒ වාගේ Taman ඇහෙන් දකින්ද කැමති දේවල් වලටම ලොල් වෙන්න එපා කියලා කියනවා. අදෝ කිපේ චක්කූණී යහ යටට හරවගත්තු ඇස් ඇතිව යුගමත්ත දසෝසියා යුගමාත්‍ර දැක්මකින් යුතුව වනේ මක්කට ලෝලස්සන චිත්තස්සව සම්වසේ වනේහි ඇලුණු වඳුරන් වාගේ තමන්ගේ සිතට වසඟයටපත් වෙන්නේ නැතුව භික්ෂුන් වහන්සේලා කටයුතු කළ යුතුයි කියලා දාතාවිකුන් අවවාද දෙමින් මේ ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරපු ආකාරය දක්වනවා. ඉතින් අද දවසේ අපි වැඩසටහන සඳහා තියෙන අපි යොදාගත් කාලය එක්තරා විදිහකට අවසන් වෙනවා. ඉතින් මේ පිළිබඳව තව කරුණු කාරණා කීපයක් අපිට සඳහන් කරන්න තියෙනවා. මේ මහා මීත තෙරුණ වහන්සේ පිළිබඳව කතාහන්තරයත් අපි පැහැදිලි කරගත යුතුයි. ඒ නිසා අපි ඒ පැහැදිලි කර ගැනීම සඳහා අපිට ඊළඟ සතියට අපි මේ වැඩසටහන කල්තබමින් අද දවසේ අපි ඇතරම මේ තායිලන්තයේ විශේෂ සමුදෝත සහභාගී වෙමින් ඉන්න අතරතුරයි මේ වැඩසටහන සඳහා එකතු වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි මේ වැඩසටහන සඳහා යෙදෙන කාල වේලාව අවසන් වීමත් සමග අපි අද සඳහා වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට සිහියෙන් යුතුව ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගන්නයි කියලා කියනවා. ඒ වගේම අපට ප්‍රාතිමොක්ෂ සංවර සීලය සම්පාදනය කියන එක ශ්‍රද්ධාවෙන් යුතුව සම්පාදනය කරගන්න කියන එකයි මෙතනදී විශේෂ මාර්ගය අපිට පැහැදිලි කරන්නේ. ඉතින් මේ කරුණු දෙකත් අපි තවත් තවදුරටත් මතකයේ තබාගෙන ප්‍රාථමික සංවර සීලය සම්පාදනය කරගන්න උනන්දු වෙන සදහවත් කුල පුත්‍රයන් විසින් තමන්ගේ ශ්‍රද්ධාවෙන් යුතුව තමන්ගේ ජීවිතේ පරදුවට තියලා බුදුරජාණන් වහන්සේ පනෝප ශික්ෂාපද කඩන්න නැතුව රැකගෙන සිහිනුවන ඇති කරගෙන සිහිනුවනෙන් ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට අපි හැම සිළු දිනාටම මේ හැම සිළු දිනාටම අවකාශ සැලසේවා කියන මතක් කිරීම ආශිර්වාදයේ සමගින් අද දවසටත් අපි අමත පදම් වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සඳහා සහ සම්බන්ධ වෙච්ච හැම සිළු දිනාටම අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා විශේෂයෙන්ම වැඩසටහන සඳහා අද දවසේ දායකත්වයක් සම්පාදනය කර තිබෙනවා. ඒ දායකත්වය සම්පාදනය කරපු අයටත් අපි මෛත්‍රියෙන් යුතුව පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ අයට විශේෂයෙන්ම සඳහන් කරනවා තුලනි සේනානායක අශෝක රත්නායක චනිදු රත්නායක කියන අය නමින් මියගේ සියලු සසරගත ඥාතීන් පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම අසනීපයෙන් පසුවන අශෝක රත්නායක මහතාට කායික මානසික නිරෝධී නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්ම ධර්ම දේශනාව සඳහා අද දවසේ අමතක දන් වැඩසටහන සඳහා දායකත්වයේ සපයමින් ඒ වගේම ගරු දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රතුමන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අද දවසෙත් මේ අමතපදන් වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටත් පුණ්‍ය ආනුමෝදනා කරන ගමන් මේ ධර්ම දේශනා දායකත්වයේ දක්වපු මේ ධර්ම දේශනාවෙන් අපි සමස්ත ලෝකවාසීන් උදෙසා ලෞතර තථාගතයන් වහන්සේගේ ධර්මයේ බෙදා හදා ගැනීමෙන් ලබාගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඒ තුලනි සේනානායක මහත්මියට, අශෝක රත්නායක මහත්මයාට, චනිදු රත්නායක නමින් මේ අය නමින් මිය පරලෝකයේ සසරගත සියලු ඥාතීන්ට පින් දෙනවා, පිනේවා. ඒ හැම සියලු දෙනාටම මේ මියගේ සියලු ඥාතීන් ලැබූ සතු සම්පත් ලබාගෙන, ලැබූ සතු සම්පත් වඩා වර්ධනය කරගෙන, ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සනසෙත්වා කියන පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අසනීපින් පසුන අශෝක රත්නායක මහතාට කායික මානසික නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේ අමත පදම් වැඩසටහන අපි સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා සහ සම්බන්ධ වෙච්ච ඔබ සැමසිර දනාට මෙපින් බලයෙන් උතුම් නිවනින් සැනසෙන්නම අවකාශ සැලසේවා සියලු දෙනාටම පෙරවන් සරණයි